අපිට ප්‍රශ්නයක් නෑ. අපි ලෑස්ති ඕන වෙලාවක යන්න. අපි ලෑස්ති ඕන වෙලාව ජනතාවට මුණ දෙන්න. අපි ජනතාව වරම ජනතාව සේකන අපි කරන එකට අකමැති නම් ගෙදර එන්න. අපි ඉතින් ඉස්සෙල්ලා ගත්තා. කෑදර කමන්නේ. එන්න ජනතාවට සේවය කරන්න. මං තාම ගෙදර ඉන්නේ මට ප්‍රශ්නයක් නෑ. මේ ජනතාවේ වරම සම්දානෙටවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාරු කරන්න බෑ. ඒගොල්ලේ බහුතරය දැන් යොදවන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන විදියට. ඉතින් අපි කියන්නේ ඒගොල්ලන්ට මහින්ද රාජපක්ෂතුමා හිතමැති කරන්න ඕන නම් කරුණාකරලා එහෙනම් චන්දරට යන්න. එතකොට වරමක් ගත්තේ මෙතන අයින් කරන්න. එයා කිව්වේ නෑ මෙයා අකමැති කරනවා කියන්නේ. මෙයා අයින් කරන්න. ඉතින් කොහොමද බලෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලෙන් මේ දෙන්න එකතු කරන්නේ? එතුම එපා කියනවා කොහොමද එකතු කරන්නේ? අනික ජනතාව වරම දුන්නේ. ඒ අනුවයි අපි ක්‍රියා කරන්නේ. පිටකොඩ වෙලා කළ ඇස් දෙක වෙනස් කරන්න, ඡන්දකට යන්න කියලා මම විශේෂයෙන් කියනවා.